مجھ کو شاعر نہ کہو میر کے صاحب میں نے درد و غم کتنے کیے جمع تو دیوان ناز کی اس کے لب کی باہر سینما اگر رسوت کریں میرو کی دھاوریہ مدرسہ چلی مدرسہ چلی خدا چی جی، دھاگی نہ ಭಾರತ සිනමාවට ආදරය කරන ඒ ආදරණීය බව ගීතයෙන් විඳගත්තු අපේ රසිකයින්ට රසිකාවියන්ට බොහොම ආදරණීයව සමීප වෙන මధుර සංජලි වැඩසටහන අදත් අපි මේ විදිහට ආරම්භ කරන්නේ මම විශ්වාස කරනවා අද ගීතාවලියත් ඔබට බොහොම සමීප ගීතාවලියක් රසවත් ගීතාවලියක් බවට පත් වේවි පසුගිය සතිවල අපිට දුරකථනයෙන් කතා කරන ලිපි මගින් තැපැල්පත් මගින් ඉල්ලීම් කළ ගීත ඇතුළත්ව තමයි අද ගීත පෙළ ගැස්ම අපි සකසා ගන්නේ. අපි විශ්වාස කරනවා මේ ගීතවල තියෙන මිහිරියාව මේ රාත්‍රිය ඔබට වඩා ආදරණීය විඳ ගන්න ලැබේවි කියලා. ඉතින් විශ්වාසයෙන් ආරාධනය පැනෙන්න මේ උත්තර ಭಾರತೀಯ මියුරු ගීතාවලිය මధుර සංජීව සමග. Thank you. අපි වැඩසටහන ආරම්භ කළේ 1953 වසරේ තිරගත වුණු ආවාරා චිත්‍රපටයේට ලතා මංගেশකර ගායනා කළ ගීතයකින් ආර්පී චිත්‍රපට වෙනුවෙන් රාජ් කපූර් චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ශංකර් සහ ජයකිෂන් සංගීතයෙන් රසවත් කළ හස්සත් ජයපුරි ගීපද රචකයා රාජ් කපූර් සමග නර්ගිස් මේ චිත්‍රපටයේ රඟපෑවා මේ ගීතේ ගායනා කරමින් රඟපෑවා නර්ගිස් ආවාරා චිත්‍රපටයේ. එතකොට අපි ඊළඟට අද දවසේ තෝරා ගන්න ගීත 1961 වසරේ තිරගත වුණු ස්ත්‍රී චිත්‍රපටයේ ගීතයක්. මෙහි චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය විශාන්ත රාම් සමගින් සන්ධ්‍යා ලබා දෙන්නේ. දැන් ශාන්තරාම් කියලා කිව්වහම නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු විදිහට රංගන ශිල්පියෙකු විදිහට ಭಾರತ සිනමාවේ කැපී පෙනෙන නිර්මාණකරුවෙක්. ඔහු මේ මුද්‍රා නාට්‍ය ශිල්පියෙක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසාම ඔහුගේ සිනමා නිර්මාණවල ඒ හැඩය බොහෝ වෙලාවට දකින්න පිළිවන්කම ලැබුණා. සැබෑ ජීවිතයේදී සන්ධ්‍යා සහ ශාන්තරාම් කියලා කියන්නේ ස්වාමි බාරෝයා. ඉතින් එයත් අපි මතක් කරගනිමින් මේක ඊට රස වෙන්නේ. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ශ්‍රී විශාන්තාරාම් සංගීතවත් කළේ ශ්‍රී රාමචන්ද්‍ර දීපද රචකයා රාජේන්ද්‍ර ක්‍රිෂන් ආශා භෝස්ලේ සමග මහේන්ද්‍ර කපූර් ගීතය ගායනා කරනවා. جائے تیری میری بات ملاقات آدھی آدھا ہے جائے تیری میری بات ملاقات آدھا ہے چندرما ہوگی نہیں کیا یہ پوری آس کب تک رہے گی ادھوری کیا ہوگی نہیں کیا یہ پوری کیسا پیاسا بگن کیسا پیاسا گگن کیسے تاروں کی بھی بارات آدھی آدھا ہے چندرما رات آدھی میری بات آدھی ملاقات آدھی آدھا ہے چندم 60 70 දශකයන් තුළ ಭಾರත සිනමාවේ රංගුමට වගේම නැටුමට උපන් හපන්කම් තිබපු ආකර්ශනීය රංගන ශිල්පියෙකු හිටියා නම් ඔහු තමයි ඒ. ඒ විතරක් නෙවෙයි ඔහු තමන් රංගන දායකත්වය ලබා දුන්නු චිත්‍රපට බොහොමයක බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙළූ චිත්‍රපට බවට පත් වෙලා තිබුණා. ඒ වගේම මේ රංගන ශිල්පියා යම් ප්‍රමාණයකින් ಭಾರತ සිනමාවේ ආකර්ශනීයත්වය දිනාගත්තා වගේම ඔහු මේ තරුණයන්ගේ සිහින කුමරා බවටත් පත්වුණු රංගන ශිල්පියා වුණා. ඔහු තමයි ජිතේන්ද්‍ර. ජිතේන්ද්‍ර ශමිලා තාගෝර් රංගන දායකත්වය ලබා දුන් ගීතයකට අපි යන්නේ. मेरे हम सफर 1970 යූසුෆ් ටැන්ඩර් නිෂ්පාදනය කළ අධ්‍යක්ෂකවරයා දුලාල් ගුහා සංගීතවත් ಸಂಗೀತවත් ಕಲಾ ಲಕ್ಷ್ಮೀಕಾಂತ್ ಪ್ಯಾರೇಲಾಲ್ ಗೀತದ ರಚಕ ಆನಂದ್ ಬಕ್ಷಿ ಗೀತೆ ಗಾನ ಕರ್ನವ ಲತಾ ಮಂಗೇಶ್ಕರ್ ಸಮಗ ಮುಕೇಶ್ රස වේදන ඔබට මේ වෙලාවේ කතා කරන්න පිළිවන් දුරකථන අංක තමයි 066යි 22යි 600 066යි 22යි 601 ඔබ කැමති ගීත තියෙනවා නම් මතක් කරන්න පිළිවන් ඒ වගේම අපේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් කියන්න තවස්තාව තියෙනවා ඔබ ලියනවා නම් නිෂ්පාදක මధుරසංජලි රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල තමයි අපේ ලිපිණය අපි යමු ඊළඟ ගීතයට ඊළඟ ගීතය අපි තෝරාගන්නේ තවත් ඊටාම රසවත් වුණු ගීත ගණනාවක් ඇතුළත් වුණු 1949 තිරගත වුණු බාෂා චිත්‍රපටයෙන් රාජ් කපූර් සහ නර්ගිස් තමයි මෙහි ප්‍රධාන මෙහි ප්‍රධාන චරිත රංගපෑවේ ಭಾರತ සිනමාවෙන් බිහි වුණු උපතින්ම රංගන හැකියාව තිබූ රංගන ශිල්පිනියක් විදිහට නර්ගිස් හඳුනා ගන්නට පිළිවන් අපිට 1929 වසරේ ජූනි මාසයේ පළවෙනිදා තමයි ඇය උපත ලැබුවේ ආර්කේ චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ බර්සාත් راج کپور سنگیت کلا شنکسا جائے کشن گیپد رچ کر ہر سلط جائے پری میں گیتے گانا کرنوا لتا مگیشکر මිතුරනි ඉතාම සතුටින් මතක් කරන්න ඔබ අපෙන් ඉල්ලපු ගීත තමයි මේ හැම එකක්ම. ඉතින් බොහොම ආදරණීය ගීත විවිධ රිද්මයන් තුළ විවිධ සංගීත රටාවන් ගැයුමන් තුළ රසවත් වුණු ගීත තමයි ಭಾರತ සිනමාවේ මේ ගීත. ඉතින් අපි ඒව රස විඳින්මින් ඉන්න වෙලාවේ අපි ඔබට සදාන කරා අර ස්ත්‍රී චිත්‍රපටය පිළිබඳව මතක් කරපු වෙලාවේ ශාන්තාරාම් පිළිබඳ බොහෝ රංගන ශිල්පියෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් කියලා ಭಾರತ සිනමාවට විශාල දායකත්වයක් ලබා දුන්නා කියලා. ඒක ඔප්පු වෙන තවත් ගීතයක් අපි තෝරා ගන්නවා මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා වී ශාන්තාරාම්. ඒ වගේම ඇගේ බිරිඳ සන්ධ්‍යා මේ චිත්‍රපටයේත් රංගන දායකත්වය ලබා දෙනවා. ධනක් ධනක් පායල් බාජේ 1955 නිෂ්පාදකවරයා අධ්‍යක්ෂකවරයා වී ශාන්තාරාම් සංගීතෝත්කලා වසන්ත දේශායි දීපද රචකයා හස්රත් ජයපුරි ගීතේ ගායනා කරනවා ලතා මංගেশකර සමග හේමන්ත් කුමාර් ගෝපිකෘෂ්ණ සමග සන්ධ්‍යා මේ ගීතය අඩංගු රූපරාමයේ එනි සිටියා පතුවා රසවත් ගීත අතරට අපි ඊළඟට තනත් මහමුත් ගායනා කරන ඉතාම මෙවුරු ගීතයක් තෝරා ගන්නවා. බලන්න මේ ගීතෙත් තියෙන මේ මිහිරියාව 1957 වසරේ තමයි මේ ගීතය නිර්මාණය වෙලා මේ චිත්‍රපටය තිරගත වන්නේ. තනත් මහමුත්ම තමයි මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ලබා දෙන්නේ. එයත් විශේෂත්වයක් මාලාසින් සමග මාලාසින් කිව්වම අපි දන්නවා නේපාලයෙන් හින්දි සිනමාවට දායදුණු ජනප්‍රිය රංගන ශිල්පිනී විදියට තමයි අපි සැලකන්නේ. අපි මේ ගීතය රස විඳිමු. बासु चित्र मंदिर एक गांव की कहानी चित्रपट निष्पादन कला بھول جائیں بھوت جانا کیوں دو رنگ کے یاد دلا جات باب جائے رات میں کیا بال کھائے گری ہاں جان بچائے تو سپنے سوتے رم کے پالتا ہے رات میں کیا کیا خواب دکھائے 0662063622 අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා. මේ ගීත රස විඳින අතරේ අපිට කතා කරන්න ඔබේ ආදරණීය මතකයන් ගැන කියන්න පුළුවන්. ඒ වගේම මේ ගීත මතක් කරද්දී විශේෂයෙන් පැහැදිලිව අපිට ගීතේ මොකක්ද ගායකයා ගායිකාව චිත්‍රපටයේ පිළිබඳව එයත් සඳහන් කරන්න හැකියාව ලැබුණොත් අපිට වඩා පහසුවෙන් මේ ගීත තෝරා ගන්නත් පිළිවන්කම ලැබෙවි අපි අපි 1963 වසරේ තිරගත වුණු තේරේ ගර්කේ සම්මේ චිත්‍රපටයේ ගීතයකට දේවන් සමගින් නූතන් මෙහි ප්‍රධාන චරිත රංගපානවා නූතන් පිළිබඳව කතා කරද්දී අපි දන්නවා අති දක්ෂ චරිතාංග නිලියක් බවට පත් වුණ ಭಾರತ සිනමාවේ ඇය 1936 වසරේ ජූලි මාසයේ 4 වෙනිදා තමයි උපත ලැබුවේ. නවකේතන චිත්‍රපට වෙනුවෙන් දේවානන්ද පෙරේද ප්‍රසාන්නේ නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළේ විජය ආනන්ද සංගීතවත් කළ සචින් දේවබර්මන් ගීපද රචකයා හස්රත් ජයපුරි මේ මොහම්මද් රෆි මේ ගීතය ගායනා කරමින් රංගපෑවා දේවානන්ද සමග නූතරුව جو پتا ہے وہ بہار ہے آج دل کی بے کلی آ گئی زبان پر بات یہ ہے تم سے پیار ہے دل تمہیں کو دیا رے پیار کا راز سنو ہمار چلے کتا چار راگ سنو چار راگ سنو مٹانا پر نہ تم گرانا آنسو کی طرح نگاہ سے پیار کی جائی عشق کی گہرائی پوچھ لو ہماری آتے آسما چھو لیا پیار کا راز سنو جی۔ دل کا بار کرے پتا راگ سنو پیار کا راگ سنو پہ ہم نہ بیٹھے ہار کے سایہ بن کے ساتھ ہم چلے آج میرے سنگ سوکھ تون کے دل کی آرزو یار سے میری آنکھ جب ملے جانے کیا کر دیا پیار کا راگ سنا دے 1940 දශකයේ මුල් කාල පරිච්ඡේදයේදී බේබි මුම්තාස් නැමැති ළමා නිලිය ලෙසින් ಭಾರತ සිනමාවට පිවිසිලා ඒ තරුණ වියටපත් වුණු පසු ಭಾರತ සිනමාවේ මෙතෙක් බිහි වූ අග්‍රගණ්‍ය නිලියක් බවට පත් වෙනවා. සිය රංගනයෙන් දේශ විදේශ සිනමාල වලින් ආකර්ෂණය කරගත් මේ රංගන ශිල්පිනිය ಭಾರತ සිනමාවේ වීනස් දෙවුදුව නමින් තමයි හැඳින්වෙන්නේ. ඒ තමයි මధుබාලා. මధుබාලා භාරත් භූෂන් රංගන දායකත්වය ලබා දෙන මේ ගීතය අපි අහන්නේ. ෆාගුන් 1958 මිත්‍ර ප්‍රොඩක්ෂන් වෙනුවෙන් චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළා දිබූති මිත්‍ර සංගීතවත් කළා ඕපි නායර් ගීපද රචකයා කමර් ජලාලාබාදී ගීතය ගායනා කරනවා ආශා බෝස්ලේ මදුබාලා මේ ගීතය ගායනා කරමින් රංගපෑවා ෆාගුන් චිත්‍රපටයේ සංජීවී වැඩසටහන නිමවටපත් කරන්න අපි තෝරාගන්නේ ಭಾರತයේ ගීත කෝකිලාවිය නම් ලතා මංගেশකර් ගැයූ ගීතයක්. අනෝකා ප්‍යාර 1948 දිලීප් කුමාර් සමග නාලනී ජයවන්ත ප්‍රධාන චරිත රංගපෑවා මේ චිත්‍රපටයේ චිත්‍රපටය නිෂ්පාදනය කළ සීතාරාම් වී මංගරේ අධ්‍යක්ෂකවරයා එම්.අයි. ධර්මසේ සංගීතවත් කළ අනිල් විශ්වාස් ගීත රචකයා ශියා ශරාදී මේ ගීතේ ගායනා කරනවා ලතා මංගেশකර් අද වැඩසටහනේ අපි මුල්ම ගීතයත් ලතා මංගেশකර්ගේ ගීතයක් රසවින්දේ මේ අවසාන ගීතයත් ලතා මංගেশකර්ගේ ගීතයක් මේ ගීතයත් මුල් ගීතයත් දෙකම එක හා සමාන මිහිරි ගීත. ඒ ඔබ වෙනුවෙන්මයි ඔබේ ආදරය වෙනුවෙන්මයි අපි සමීප කළ. එනම් මේ ගීතේ රස විඳින්නිමින් අදට අපිට සමගන යන අවසරය හදලා දෙන්න ලබන සතියේ හමුවෙමු. ඔබට පිළිවන් අපිට ලියන්න නිෂ්පාදක මధుරසංජලි රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක මధుරසංජලි රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. අපේ ලිපිනේ බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය මොදිත සඳරුවන්ගෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා අනුරාධ රෝහණ කපකොටුව.